ආගතාකෝ අවසෝ ජායේතවා ජීයේතවා මීයේතවා සයේතවා උපංජිත්වා එත්තාවතාදි වචන පතෝ එත්තාවතාව පඤ්ඤත්ති පතෝ එත්තාවතා විඤ්ඤත්ති පතෝ එත්තාවතා වට්ටං පතං තීති සදාබුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගැනීමේ අරමුණෙන් සංසාරික ජීවිතය සුවපත් කරගැනීමේ අරමුණෙන් ධර්ම ශ්‍රවණය කිරීමට අදහසින් පසු වෙන හැම කෙනෙක්ම අදිස්ථානයක් ඇති කරගන්න ඕන ප්‍රාර්ථනාවක් ඇති කරගන්න ඕනේ මේ ජීවිතය සාර්ථක කරගන්නට සතර ජීවිතය සුවපත් කරගන්නට මගේ චිත්ත સંතාණයෙන් තුන් ධර්මය නැగిලා යන විදිහට මම මගේ සිත සකස් කරගන්නවා මේ ජීවිතය සාර්ථක කරගන්නවා සතර ජීවිතය සුපපත් කරගන්නවා මමත් උතුම් නිවන සාන්තියෙන් සැනසෙනවා කියලා අදිස්ථානය ප්‍රාර්ථනාව ඇති කරගන්න ඕනේ. අද දවසේ මේ ධර්ම දේශනාව සිදු වෙන්නේ මහා නිදාන සූත්‍රය ආශ්‍රයෙන් එකතු කරගත්ත ධර්ම කරුණු කිහිපයකින් තමයි මේ ධර්ම දේශනාව සිදු වෙන්නේ. දීඝනිකායේ තියෙන සූත්‍ර ධර්මයක් මහා නිදාන සූත්‍රය කියලා කියන්නේ. මේ අර්ථය හේතුන් පිළිබඳ කරන ලද සියලුම හේතුන් ගැන දේශනා කරන ලද දේශනාවක් නිධානය කියන්නේ හේතුවයි නිධානය කියන්නේ හේතුව කියන එකයි එතකොට හේතුන් පිළිබඳ හැම දෙයකම හේතු වෙච්ච දේ ඒ කියන්නේ පටිච්ච සමුප්පාදය පිළිබඳව දේශනා කරපු දීර්ඝම දේශනාවක් තමයි මහා නිධාන සූත්‍රය කියලා කියන්නේ පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව ඒ සූත්‍රයේ තියෙන ආකාරයට අපි ටිකෙන් ටික ටිකෙන් ටික අපේ ජීවිතය පිළිබඳව තේරුම් ගන්න ඕනේ සත්වයේක්ය පුද්ගලයේක්ය ආත්මය කියලා අපි තුල නැති දේවල් පිළිබඳව අදහස් පහළ වෙලා තියෙනවා නැති දේවල් නැති දෙයක් කියනවාය කියන අදහස අපේ సంతානවල පහළ වෙලා තියෙනවා. අන්න ඒ නැති දේවල් තියනවාය කියන අදහස නැති වෙන්න මේ නාම රූප પરම්පරාව පිළිබඳව හරි දැක්මකටපත් වෙන්න ඕනේ. නිවැරදි දෘෂ්ටියකටපත් වෙන්න ඕනේ. අන්න ඒ නිවැරදි දෘෂ්ටියකටපත් වෙන්න නම් ඒ පිළිබඳව යථාභූත ඥානය ඇත්ත తত্ত্বය තේරුම් ගන්න ඕනේ. ඇත්ත తত্ত্বය තේරුම් ගත්තහම අපේ సంతාන තුලින් වෙනදා ඇතිවෙච්ච අදහස නෙවෙයි ලෝකය ගැන අහනකොට ලෝකය ගැන ලෝකය දකිනකොට ලෝකයේ විඳිනකොට වෙනදා ඇතිවෙච්ච අදහස නෙවෙයි ඇති වෙන්නේ ඊට වැඩිය වෙනස් වූ අදහසක්. යම් කිසි කෙනෙක් පටිච්චසම්පාද ධර්මය අවබෝධ කරගත්තාද එපමණකින් ඒ තැනත්තා සෝවාන් වෙන බව ධර්මයේ තුල සඳහන් වෙනවා. ඉතින් එහෙමනම් අපි මේ පටිච්චසම්පාද ධර්මය පිළිබඳව කරන යම් කිසි අපිට හැකි පමණින් කරන සාකච්ඡාවක් තමයි මේ කරන්න සූදානම් වෙන්නේ. හැබැයි අපි කරන සාකච්ඡාව ඉවර වෙනකොට අපිට යම්කිසි ආකාරයක මේක අවබෝධ කර ගැනීම සඳහා කළ යුතු දෙයක් පිළිබඳව අදහසක් එන්න ඕනේ. මේක අවබෝධ කර ගැනීම සඳහා මෙන්න මේ දේ කරන්න ඕනේ කියලා අදහසක් එන්න ඕනේ. ඒකින්ද හැමෝම බොහොම විවෘත මනසකින් මොකද අපි ධර්මයේ ශ්‍රවණය කරාට පස්සේ මේ ඉතින් කොහේ එතනින් නැගිටලා ගියා කියලා ඇති පළක් වෙන්නේ නැහැ. එහෙමනම් අපිට ඉවර වෙලා යනකොට මගෙත් වගකීමක් තියෙනවා යම් කිසි කරන්න දෙයක් මේ සඳහා කළ යුතු දෙයක් පිළිබඳ සාකච්ඡා කරන්න. දැන් ඒකත් අපි අරමුණේ තියාගෙන පළවෙනිම මේකට නිධාන වෙච්ච කාරණාව තමයි ආනන්ද හාමුදුර බුදුරජාණන් වහන්සේට සැලකරනවා මේ පටිච්චසම්පාද ධර්මය හරිම නොගැඹුරු දෙයක් විදිහට දැනෙනවා අය කියලා. නොගැඹුරු සරල දෙයක් විදිහට දැනෙනවා අය කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ සඳහන් කරනවා ආනන්ද හාමුදුරුවන්ව වළක්වනවා ආනන්දය එහෙම කියන්න එපා පටිච්චසම්පාද ධර්මය අවබෝධ කර ගැනීම සඳහා මම නොපුරපු පාරමිතාවක් නැහැ මම නොකරපු දෙයක් නැහැ. අපි කියන්නේ මම මේ දේ කිරීම සඳහා නොකරපු දෙයක් නැහැ කියන්නේ. අන්න ඒ වගේ නොකරපු පාරමිතාවක් නැහැ මේ උතුම් ධර්මය අවබෝධ කරගැනීම සඳහා මේක ඊටාම ගැඹුරු වූ ඊටාම ගාම්භීර ගැඹුරු ධර්මයක් කියලා. ඉතින් මේක තමයි නිධාන කතාව වුණේ. මේක තමයි හේතු වුණේ මේ මහා නිධාන සූත්‍රයේ දිගහැරුමට. පින්වත්නි අපේ ජීවන ජීවිතය මොකක්ද කියලා අපි හිමින් සැරේ තේරුම් ගන්න ඕනේ. මේකට අවතීර්ණ වෙන්නේ අන්න ඒ විදිහයි. කලින්ම මම මෙහෙම මතක් කරනවා කලින්ම මමය මගේය මගේ ආත්මය කියලා යම්කිසි අදහසක් තියෙනවා අපිට. මම ඇවිදිනවා මම දඟලනවා මම යනවා, මම කනවා, මම බොනවා, මගේ දරුවෝ, මගේ ඥාතියෝ ඔය විදිහට මේ එක්තරා කොටසක් අපි එහෙම කියමුකෝ එක්තරා කොටසක් අපි මේ ලෝකේ අල්ලගෙන ඉන්නවා මේ ලෝකේ සකස් වෙන දේවල් වලින් එක්තරා කොටසක් මම මගේ කියලා අපිට දැනෙනවා එහෙම කියමුකෝ එතකොට ලේසියි අපිට දැනෙනවා මේ මම මේ මගේ කියලා දැනෙනවා යම් කිසි කොටසක් මේ ලෝකේ. මේ ලෝකයේ සකස් වෙන දේවල් වලින් අපි මේ එහෙට මෙහෙට ඇවිදින හින්දා කතා කරන හින්දා කාට හරි බයින්න ඕන වුණොත් බයින හින්දා ගහන්න ඕන වුණොත් ගහන හින්දා අතක් උස්සන්න ඕන වුණොත් අතක් උස්සන හින්දා අවශ්‍ය දේ කියන හින්දා අනවශ්‍ය දේ නොකිය ඉන්න හින්දා පාලනය කරගන්න හින්දා වෙලාවකට අපිට හිතෙනවා මේ මගේ කොටස මේ මට අයිති කොටස මට ඕන විදිහට තියෙන කොටස කියලා යම්කිසි කොටසක් මම වෙන් කරගෙන ඉන්නවා. එහෙමද නැද්ද? මට දැනෙනවා. ඉතින් දැනෙනවනේ. මට දැනෙනවා මේ මම කියලා. මට දැනෙනවා මෙන්න මගේ කියලා. නේද? එහෙම දැනෙන හින්දා ආන්ගේ දැනෙන කොටසට සාධාරණයේ ඉෂ්ට කිරීම සඳහා අපි ලොකු උත්සාහයක් ගන්නවා ඒ දැනෙන කොටස මේ ලෝකයේ විශේෂිතව කියන්න නැත්නම් සාධාරණයක් ඉස්සකරන්න අනිත් අයත් එක්ක සංසන්දනය කරමින් ලොකු අපහසු ජීවිතයක් ගත කරනවා සසර වැටිච්ච අපි අපහසු ජීවිතයක් මේ කොච්චර අපහසුද කියනවා නම් නිදහසේ පාර යන්නවත් නැහැ. එයි මං ගැන අනිත් අය මොනවා හිතයිද? මගේ තත්වයට හොඳ නැහැ. මගේ තත්වය හීන වෙනවා, බාල වෙනවා, මට ලැජ්ජා වෙනවා. මගේ ආත්මයට හොඳ නැහැ, අපේ සීයට හොඳ නැහැ, අපේ තාත්තට හොඳ නෑ, අපේ ආච්චිට හොඳ නෑ, තාත්තා අම්මට හොඳ නෑ. මේ විදිහට අපේ પરම්පරාවට හොඳ නෑ. අපේ රටට, ජාතියට කිය කිය අපි එක එක දේවල් පන පැනවිලා පනවගෙන නෙවෙයි අපේ හිත ඇතුලේ අපේ මානසිකාරයේ එක එක එක එක දේවල් පැනවිච්ච ගතියක් තියෙනවා මේ තමයි මගේ කොටස් මේ තමයි මම මේ තමයි මගේ කොටස් කියලා පැනවිච්ච ගතියක් තියෙනවා. ආන්ගේ පැනවිච්ච දේවල් හින්දා මොනවා කරනවද කොහේ යනවද මොනවා වෙනවද කියලා තේරෙන්නේ නැතුව අර පැටලිච්ච නූල් බෝලේ වගේ අපි. පැටලිච්ච නූල් බෝලේ වගේ මහා ගිනි විජ්ජුම්බරයයි මෙතන. නේද? මහා පොරයක් මෙතන. මහා රණ්ඩුවක් මෙතන හැමදේම අල්ලගෙන එක එක එක එක ආකාරයේ අසංවර චින්තනයකින් අසංවර ක්‍රියා සහිතව අසංවර වචන සහිතව අසංවර සිතුවිලි සහිතව අපිට ජීවිතය ජීවත් කරවන්න වෙලා තියෙනවා හරිම සංසුන් හරිම නොසන්සුන් ඒ මොකද මෙන්න මේ මගේ දේවල් වලට මට ඇති කරගත්ත යම් කිසි ප්‍රතිරූපයක් තියෙනවා නම් අන්න ඒ ප්‍රතිරූපය ආරක්ෂා කර ගැනීම සඳහා ලොකු වෙහෙසක් දරන්න වෙලා තියෙනවද නැද්ද? හරි පීඩනයක්ද නැද්ද? මම අහනවා මේ අත්ංගේ එක ප්‍රශ්නයක්. මේ කවදද පැත්තකට වෙලා නිදහස් තැනකට වෙලා නිදහසේ ඉන්නේ කවද්ද? ඉතා නිදහසේ ඉන්නේ කවද්ද? දැන් කියයි අද. නේද? හ්ම්. කැලේ දඩි මහා විහාරයටයි ආවේ. චෛත්‍ය පැත්තට ගිහිල්ලා අර හේවන තැනක තැනක ඉඳගෙන හාමුදුරනේ නිදහසේ ඉන්නම් කියලා. පුළුවන්ද? නිදහසේ ඉඳ ඉඳගත්තාම මොකද වෙන්නේ? ඕන්න පෙරහැරෙන්න පටන් ගන්නවා. මොනවද පෙරහැර? කරන්න තියෙන දේවල්, කෙරෙන්න තියෙන දේවල්, කරපු දේවල්, කියපු දේවල් නේද තමන්ගේ කර කියා ගන්න තියෙන ගොඩාක් දේවල් මේ ජීවිතයට සම්බන්ධව තමන්ගේ ආත්ම භාවය කියලා දැනෙන එකට සම්බන්ධ ඉදිරියේ තියෙන පීඩන මං අහවල් දේ කරගන්න ඕනේ මං අහවල් දේ කරගන්න ඕනේ අහවල් විභාග සමත් කරගන්න ඕනේ විවාහ වෙන්න ඕනේ, අහවල් රස්සාව හදාගන්න ඕනේ, අහවල් වාහනය ගන්න ඕනේ, අහවල් විදියට ඉන්න ඕනේ, අහවල් විදියට අඳින්න ඕනේ නේද? ඉතින් මං අහන ඔය ඔක්කොම දේවල් ටිකත් එක්ක කවදද නිදහසේ ඉන්නේ? <laughs> ඒ නිදහස භුක්ති විඳින්න සතුට නැද්ද? ඒක නේද විවේකය කියන්නේ? නේද? ඒක නේද විවේකය කියන්නේ? ඉතින් කවදද විවේකීව එක මොහොතක් ඉන්නේ මරණාසන්න මොහොතේදී මොකද වෙන්නේ ලොකු දුවට එන්න කියන්න මද්දුමීට එන්න කියන්න පොඩි පුතාට එන්න කියන්න ඒත් නොයසිල්ලෙන් ඉන්නේ තව එක සැරයක් හරි බලාගෙන මගේ ඇස් දෙක පියාගන්නවා එහෙනම් නිදහසක් නම් හැම වෙලෙම ඇතුලෙන් එන වේගවත් ගතිය ඇතුලෙන් එන නොයසිලි ගතිය රූප දැකීම, ශබ්ද ඇසීම, ගන්ධ රස ස්පර්ශයන් ඇසීම දැනීම අරමුණු කරගෙන ඒවාට දැඩි ඉතා දැඩි අවශ්‍යතාවයක්, ඉතා දැඩි සාධාරණයක් ඉෂ්ට කරගන්න ලොකු ප්‍රශ්නයක් ඉන්නවා. මෙන්න මේ ප්‍රශ්නය විසඳගන්න මොකද කරන්න ඕනේ කියලා නිදහස් වෙන්න මොකද කරන්න ඕනේ කියන එක තමයි මේ නිධාන සූත්‍රයේදී අපිට හම්බෙන්නේ. මේ ඔක්කොම ප්‍රශ්නේ මොකද්ද? ඇත්තටම බලන්න ඔක්කොම ප්‍රශ්නේ මොකද්ද? මම කියලා දැනෙනවා මම කියලා එකක් මට දැනෙනවා මගේ කියලා එකකුත් මට ඒ මම කියන එකට අයිති මගේ කියලා කොටසකුත් මට දැනෙනවා මම කියලා දෙයක් මට දැනෙනවා මගේ කියලා දෙයක් මට දැනෙනවා ඒකෙන්ද අපි හැමදාම හැමදාම සිද්ධ කරනවා වගේ ඒක තාම කෙටි වෙලාවකින් මේ කාරණා දෙක පිළිබඳව පොඩියට විස්තර කරගන්නම වෙනවා මොකද මේ වැරදිච්ච වැරදිල්ල තේරුම් ගැනීම සඳහා හරි මම ඉතා කෙටියෙන් විස්තර කරන්නම් අපි හැමදාම කතා කරන දෙයක් මොකද නැත්තම් මේකට අවතීර්ණ වෙන්න අමාරුයි මොකද අපි ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස ආදී අනන්ත ප්‍රමාණ දුක්ඛ ස්කන්ධයක් උරුම කරගෙන ඉන්නේ නැත්තෝ. එතකොට ජරා මරණ ව්‍යාධි ආදී දුක්ඛ ස්කන්ධයන් උරුම වෙලා තියෙන්න හේතුව මොකද්ද කියලා හොයලා බලන්න ඕනේ. එතකොට එන්නේ මේ හේතු එකින් එක එකින් එක එකින් එක එකින් එක ගලවගෙන ගලවගෙන යන්න නම් ඉස්සෙල්ලාම දැනගන්න ඕන දේ තමයි අපි මුලා වෙලා තියෙනවා කියන එක. අපි මුලා වෙලා තියෙනවා කියන එක. මම එකපාරටම කිව්වොත් එහෙම මේ දැන් මම නෑ කියලා. මම කියලා කෙනෙක් නෑ කියලා කිව්වොත් එහෙම මේ අත්තන්ට. මේ අය එකපාරටම හිතයි ආම්දුරුවන්ට ටිකක් නේද? ආම්දුරුවන්ට ටිකක් ඔළුව නරක් වුණා වද්දෝ කියලා. නේද? හොඳයි. මම කියන එක්කෙනාව පොඩ්ඩක් හොයාගෙන යන්න. නේද? දැන් මේ ලෝකයේ ඇත්තටම මේ ලෝකයේ තියෙන්නේ මේ දැන් දැන් වුණ වහින්ද වගේ. මොකද මේ වහින්ද වගේ? වහින්ද අවශ්‍ය කරන සාධක ටික එකතු වුණොත් වහිනවා. පායන්න අවශ්‍ය කරන දේවල් එකතු වුණොත් පායනවා. අවුවයි දැස්සයි දෙකම එකට එන වෙලාවලු තියෙනවා. ඒ දෙකම එකතු වුණොත් දේදුන්නක් හැදෙනවා. නේද? ඒ වගේ මොනවා හරි හේතු එකතු වෙනකොට ඵලයන් ඇති වෙනවා. හේතු එකතු වෙනකොට ඵලයන් ඇති වෙනවා. ඒ වගේ අපිට මම කියලා දැනෙනවා. අපේ මනසට මම කියලා දැනෙනවා. අන්න ඒ ලෝකේ තියෙන කොයි කෑල්ලටද මම කියන්නේ කියලා අපි දැනගන්න ඕනේ. එතකොට අන්න ඒ මමෙන් නිදහස් වෙන්න පුළුවන් වෙයි. ලෝකයේ තියෙන කොයි කෑල්ලද මම කියන්නේ කියලා බලාගන්න තමයි දැන් මේ හදන්නේ. හරි? හොඳයි. යම් දෙයකට අපි මගේ කියලා කියනවා නම් කවදාකවත් ඒ දේ මම වෙන්නේ නැහැ. එහෙම නේද? යමකට අපි මගේ කියලා කියන කියනවා නම් ඒ දේ මම වෙනවද? කවදාකවත් නෑ. ඒකෙම වෙන්න විදිහක් නෑ. ඇයි ඒ? මම කියන කෙනාට අයිති අපි මේ ලෝකේ හදාගෙන තියෙන හැටි බලන්න අපේ ලෝකය තමන්ගේ ලෝකේ හදාගෙන තියෙන හැටි බලන්න හැදිලා තියෙන හැටි මෙන්න මම මෙන්න මමට අයිති දේවල් මේ මම මෙහි ඉන්නු නේද මමට අයිති දේවල් වලට කියනවා මගේ කියලා හරි එහෙනම් යමකට මගේ කියනවා නම් ඒවා මම කියන කෙනාට අයිති දේවල් මිසක් ඒවා මම වෙන්නේ නේද? හරි. සම්පූර්ණයෙන් රූප වශයෙන් ගත්තොත් මේ ලෝකේ තියෙන සියලු දේ ගත්තොත් අපි ඒවට මේ මහා පෘථුවිය කියනවා නේද? එතකොට ඒක අපි කියන්නේ මගේ ලෝකය කියලා. රටට කියන්නේ මගේ රට. ගමට කියන්නේ මගේ ගම. එතකොට ඒ ගමේ තියෙන ගෙදරට කියන්නේ මගේ ගෙදර. ඒ ගෙදර ඉන්න ඥාතීන්ට ඒ ගෙදර ඉන්න එක එක එක එක ආකාරයේ ඒ කියන්නේ තියෙන බඩු જાති නැත්තම් නිවස නිවසේ ඉන්න ඥාතීන් අම්මා තාත්තා සහෝදරයා ඒ ඔක්කොටම කියන්නේ අපි මගේ අය මගේ අය කියලා. එතකොට එහෙමනම් ඒ ඔක්කොම මගේ දේවල් දැන් මම කියලා ගන්න උනේ මේ බඹයක් විතර වෙච්ච ශරීරය. එහෙනම් අපිට එකපාරටම හිතනවා වන්න මේ බඹයක් විතර වෙච්ච ශරීරය මමය අනිත් ටික ඔක්කොම මගේ කියලා. මට අයිති දේවල් කියලා. හරි? එතකොට මේ ශරීරය ගත්තාම අපි කතා කරන හැටි පොඩ්ඩක් විමසලා බලන්න. අපි මේ මූණට කියන්නේ මගේ මූණ කියලා. අතට කියන්නේ මගේ අත කියලා. කකුලට කියන්නේ මගේ කකුල කියලා. බඩට කියන්නේ මගේ බඩ. මගේ වකුගඩු. මගේ ආමාශය. මගේ පිත්තාසය ඔය විදිහට මේ මුළු ශරීරෙටම කියන්නේ මගේ කියලා. එහෙනම් ඒක මමද මගේද? ඒක මගේ. එහෙනම් ඒක මොකද කාට අයිති මගේද? එහෙනම් මේ ශරීරය කියන එක මගේ කියලා අපි කතා කරනවා. එහෙනම් ඒක මම කියන කෙනාට අයිති ශරීරය. පිළිගන්නවද? මම කියන කෙනාට අයිති ශරීරය. හරි එහෙනම් මේ බඹයක් විතර වෙච්ච ශරීරය ගත්තොත් ඒක මම නෙවෙයි ඒක අයිති වෙන්නේ මම කියන කෙනාට ඊළඟට මේ ශරීරය ආශ්‍රය කරගෙන සැප වේදනා දුක් වේදනා අදුක් අසුඛ වේදනා කියලා වේදනාත්‍රයක් පහළ වෙනවා ඒක සකස් වෙන එකක් නේද මෙන්න මේ පහළ වෙන වේදනාවල් ගත්තොත් සැප වේදනාව හරි දුක් වේදනාව අපි ගමුකෝ දුක් වේදනාව මොන ලොකු තුවාලයක් ඇවිල්ලා මට ඒ තුවාලේ ඇවිල්ලා තියෙන වෙලාවේ මම කියනවා කාට හරි මට හරිය රිදෙනවා කියලා. එතකොට ඒ රිදෙන කෙනා කියන අරයා කියන ඕක කොච්චර ගණන් ගන්න දෙයක් නැහැ නේ. ඕක කොච්චර ගණන් ගන්න දෙයක් නැහැ නේ කියලා කිව්වහම මං කියන්නේ මොකක්ද? ඔයා දන්නේ නැහනේ. මගේ වේදනාව දන්නේ මමයි කියලා. නේද? හිතේ වේදනාවක් තියෙන වෙලාවකත් එහෙමයි ඔය කොච්චර ගණන් ගන්න දෙයක් නැහැ නේ කියලා දුක් වේදනාවක් තියෙන වෙලාවක් කිව්වොත් කියන්නේ මොකද්ද? මගේ වේදනාව දන්නේ මමයි කියලා. එහෙනම් වේදනාව ගැන අපි කතා කරන්නේ මම කියලාද මගේ කියලාද? මම කියන කෙනාට අයිති මම කියන කෙනාට අයිති වේදනාව ඒකයි අපි එකට මගේ කියලා කියන්නේ. එහෙම නේද? හරි. සංඥාව කියන්නේ මොකක්ද? හඳුනා ගැනීමටයි. වෛද්‍යවරු ලෙඩ හඳුනා ගන්නවා. වේස් හඳුනා ගන්නවා. ඉංජිනේරුවරු සැලසුම් හඳුනා ගන්නවා. ඒ ඒ තැනට එන්න ඕන දේවල් හඳුනා ගන්නවා. ද්‍රවිඩ භාෂාව දන්න අය ඒ භාෂාව කතා කරනකොට ඒ භාෂාවට අදාළ දේවල් හඳුනා ගන්නවා. ඉංග්‍රීසි භාෂාව දන්න අය ඒ භාෂාවෙන් වචන ඇහෙනකොට ඒ භාෂාවලට අදාළ දේවල් හඳුනා ගන්නවා. අන්න ඒ හඳුනා ගන්නවා කියන එක මෙතන සිද්ධ වෙන සිද්ධියක්. ඒ කියන්නේ අපේ මේ මානසිකාරයේ හැදෙන එකක්. ඒක මම කරගන්න එකක් නෙවෙයි. මම කරගන්න එකක් නෙවෙයි මගේ මානසිකාරයේ හැදෙන එකක් හඳුනා ගැනීම. ඒක පාට මම මල කිව්ව ගමන් අම්මා කිව්ව ගමන් ওই පැත්තෙන් ඒක වෙනවා. නේද? අඹ කිව්ව ගමන් වෙනවා. අල කිව්ව ගමන් ඕ හඳුනා ගන්නවා. මොකද්ද ඒ කිව්වේ කියලා හඳුනා ගන්නවා. නේද? හොඳයි. අන්න ඒ හඳුනා ගැනීමට කියනවා සංඥාව කියලා. වෛද්‍යවරයාට රෝග පිළිබඳ සංඥා ගොඩක් තියෙනවා, බෙහෙත් පිළිබඳ සංඥා ගොඩක් තියෙනවා, ප්‍රතිකාර පිළිබඳ සංඥා ගොඩක් තියෙනවා. ආන්ගේ සංඥා වලට වෛද්‍යවරයා කියනවා මගේ උපාධිය කියලා. මේ අපි දන්න භාෂාවක් තියෙනවා නම් අන්නේ භාෂාව ගැන අපි කියනවා මගේ ඉංග්‍රීසි දැනීම මගේ ඉංග්‍රීසි දැනීම මගේ ද්‍රවිඩ දැනීම කියලා කියනවා. එහෙනම් මේ සංඥා ඔක්කොටම අපි කියන්නේ මම කියලාද මගේ කියලාද? මම මීට කලින් බොහෝ තැන්වල මේක විග්‍රහ කරලා තියෙන හින්දා මෙතෙන්ට මේ සූත්‍ර ධර්මයේ තියෙන කාරණා වලට අවතීර්ණ වීම සඳහා මම මේක කෙටියෙන් මතක් කරන්නේ. එහෙනම් සංඥා ස්කන්ධයට කියන්නේ අපි මම කියලාද මගේ කියලාද? මගේ කියලා. හරි? එහෙනම් මම කියන කෙනාට අයිති හඳුනා ගැනීම ටික මම කියන කෙනාට අයිති හඳුනා ගැනීම ඒකෙන්ද අපි ඒවට කියනවා මගේ කියලා. එහෙනම් සංඥාව මමද ඊළඟ සංස්කාරය කියන්නේ මොකද්ද කියලා බලන්න. සංස්කාරය කියලා කියන්නේ සැකසීම වේදනා සංඥා දෙක ඇරෙන්න හිතක ඇතිවන්නා වූ අනිකුත් චෛතසික ධර්මයන් ටිකට කියනවා සංස්කාරය කියලා. ඉතින් අපිට තේරෙන විදිහට කියනවා නම් ඔන්න මම දූරියන් කියලා කිව්වා. නේද? එතන ශබ්ද රූපයයි රූපය ඒකින්ද ඇති වෙච්ච වේදනාවක් තියෙනවා නම් ඒක වේදනාව ඒ ඒ කණෙහි ඒකත් එක්ක ඇති වෙච්ච සංඥාව තමයි දූරියන් කියනකොටම හඳුනගත්තද නැද්ද දූරියන්? මේ වචන මේ අභිවචන මාත්‍රයෙන්ම ওই පැත්තේ ඒ අදාළ ස්පර්ශය සිද්ධ වුණා. නේද? අන්න ඒ මනසේ ඇතිවෙච්ච ස්පර්ශය හේතුවෙන් ධූරියන් කියන එක හඳුනාගත්තද නැද්ද? හඳුනාගත්තා. ආන්ගේ හඳුනා ගැනීමත් එක්ක කැමැත්තක් හෝ අකමැත්තක් හෝ ගිජු බවක් හෝ කෑදර බවක් හෝ අන්න ඒ වගේ දෙයක් හැදුනද නැද්ද? නේද? එහෙම එකක් හැදෙනව නේද? ඒක රූපයද? නැහැ. ඒක වේදනාවද? නෑ නෑ. නේද? ඒක සංඥාවද? නෑ. සංඥාව ධූරයක් කියන එක. ආන් ඒක මොකද්ද? ඒ කැමැත්ත හෝ අකමැත්ත හෝ අන්න ඒ සකස් වෙනවා අපේ හිත ප්‍රියභාවයක් අප්‍රියභාවයක් ගිජුභාවයක් මසුරුකමක් කෑදරකමක් ආදී වශයෙන් අපේ හිත එකපාරට වෙනස් වෙලා එක්තරා සැකසීමකට යනවා. ආන්නේ සකස් වීම තමයි සංස්කාරය කියලා කියන්නේ. හරි? එහෙනම් ආදරය කියන්නේ මොකක්ද? ආන් එහෙම සකස් වීම. ඊර්ෂ්‍යාව කියන්නේ ක්‍රෝධය කියන්නේ වෛරය කියන්නේ කෑදරකම කියන්නේ විදුකම කියන්නේ පාරේ යනකොට ඉතින් අපිට යන්න බෑ ඔය එක එක විදිහට සකස් වෙනවා අපේ අපේ මානසිකාරය හේතුවෙන් ඒ වගේ සකස් වීම සිද්ධ වෙනවා දැන් අන්න ඒ සකස් වීම පිළිබඳව අපි සාකච්ඡා කරන්නේ කතා කරන්නේ කොහොමද? ආදරය කියන්නේ ආදරය ගැන කියන්නේ මොන ආදරය කියලාද? මගේ ආදරය, මගේ ඊර්ෂ්‍යාව, මගේ ක්‍රෝධය, මගේ වෛරය. ඒ මොකද එහෙනම් මගේ ආදරය කියන්නේ කාටද ඒක අයිති? මගේ ආදරය කියනවනේ ඒක අයිති කාටද? මට. ඒ කියන්නේ මම කියන කෙනාට අයිති ආදරය. මම කියන කෙනාට අයිති අතපය ආදිය ශරීරය මම කියන කෙනාට අයිති වේදනාව මම කියන කෙනාට අයිති සංඥාව මම කියන කෙනාට අයිති සංස්කාරය කියලා දැන් ඔන්න කතා කරා අපි නේද දැන් ඊළඟට දැන් ඉතුරුනේ මොකද්ද විඥානය මොකද විඥානය කියන්නේ චක්කු විඥාන සෝත විඥාන ගාහන විඥාන දිව්‍ය විඥාන කාය විඥාන මනෝ විඥාන කියලා විඥානේ කොටස් 6කට බෙදනවා. චක්කු විඥානය කියන්නේ ඇසේ ඇතිවන පෙනීමේ දැනීම ඒ තේන බව පෙනීමේ පෙනීම කියන එකේ දැනීම ඒකින් දැනෙන වේදනාව නෙවෙයි ඒ දැනෙන ගතිය විතරයි ඇසීමේ දැනීම කනේ ඇතිවෙන එකට කියනවා සෝත විඥානය ඒ වගේම ගහන විඥානය, ජීව විඥානය, කාය විඥානය මනෝවිඥානය. මෙන්න මේ පෙනීමේ දැනීම ගැන අපි කතා කරන්නේ කොහොමද? මගේ පෙනීමේ දැනීම අඩු වෙලා කියලා කියනවද නැද්ද? මගේ ඇසීමේ දැනීම අඩු වෙලා කියලා කියනවද නැද්ද? ආ. එහෙනම් මේ විඥානය ගැන අපි කතා කරන්නේ මම කියලාද මගේ කියලාද? එහෙනම් විඥානය කියන්නේ මට අයිති විඥානය. මම කියන කෙනාට අයිති රූප මම කියන කෙනාට අයිති වේදනා මම කියන කෙනාට අයිති සංඥා මම කියන කෙනාට අයිති සංකාර මම කියන කෙනාට අයිති විඥාන පිළිගන්නවද හරි දැන් මම අහනවා ඒ ඔක්කොම වැටලා තියෙන්නේ මගේ කියන කොටට නේද දැන් මම කියන්නේ කොයි කැලලද දැන් මම කියන කෙනාට අයිති මේ ලෝකයේ තියෙන දේවල් අපි දන්නවනේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කොටස් පහකට බෙදුවාම ඉවරයි. ඔතර තියෙන්නේ. එතකොට මම කියන්නේ මම කියන්නේ මමට අයිති විඥාණය මම කියන කෙනාට අයිති සංස්කාරය මම කියන කෙනාට අයිති සංඥාව මම කියන කෙනාට අයිති වේදනාව මම කියන කෙනාට අයිති රූප අතපය ආදිය ඉතින් මේ ශරීරය ආශ්‍රය කරගෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන වැඩ පිළිවෙලක් හැදෙන්නේ අනුන්ගේ ශරීර ආශ්‍රය කරගෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා වැඩ පිළිවෙලක් හැදෙන්නේ සත්ත්ව ශරීර ආදී ආශ්‍රය කරගෙනත් එහෙමයි එතකොට තවත් මේ ධර්මතා මේ ගස් ගල් ආදී ඔය රූපවල ධර්මතා වශයෙන් සකස් වෙන වැඩ පිළිවෙලක් තියෙනවා. ඒක කොහොමවත් මම වෙන්නේ නැහැ. දැන් මම අහන්නේ මම කියන්නේ කොයි කෑල්ලද මේ ලෝකේ? ඔයෙන් කොයි කෑල්ලද? හිනාවෙන්න නෙවෙයි ඕනේ. අඬන්න ඕනේ. ඇයි අඬන්න ඕනේ කියන්නේ? ඔක දවුනහම. ඇයි අඬන්න ඕනේ කියලා කියන්නේ ඇයි නැති දෙයක් තියනවාය කියලා මට දැනෙනවා නැති දෙයක් තියනවාය කියලා මම පස්සෙන් පන්නන් යනවා එතකොට මම කියලා ගන්න දෙයක් මේ ලෝකේ නෑ වගේ නමුත් මට එහෙම එකක් දැනෙනවා නේද මොකද්ද ඒ දැනෙන්නේ මොකද්ද ඒ දැනෙන්නේ බලන්න අපි ටෙලි නාට්‍යයක් බලනවා. බලනකොට මේ ටෙලි නාට්‍යයේ අපිට අන්තිමට දානවා නංගම් මනක්කල්පිතයි කියලා. නංගම් මනක්කල්පිතයි කියලා දැම්මට පස්සේ අපිට හිතෙනවා ඒක අපි දැක්කේ නැහැ කියලා හිතන්න ඕනේ. මනක්කල්පිතයි කියලා දානවා දැක්කේ නැත්නම් ඔන්න කෙනෙක් මොකද කරන්නේ මේක හොඳ කට්ටියක් එහෙ හිටියා කියලා හොයාගෙන යනවා. ඒ නාට්‍ය තිබ්බ ගම හොයාගෙන, නගරේ හොයාගෙන, ගම හොයාගෙන, ගෙදර හොයාගෙන ලිපින පුද්ගලයෝ හොයාගෙන යනවා. ගියාම එහෙම එකක් නැහැ. එහෙම තැනක් නැහැ. මනක්කල්පිත දෙයක් හොයාගෙන ගියාම තැනක් හම්බෙන්නේ නැහැ. එහෙනම් මම කියන ලිපිනේට තමයි අපි ගියේ. නේද? මම කියන ලිපිණයට අපි ගියා ගියාම මම නැහැ. එන එක මොකද්ද? මනසේ ඇතිවෙච්ච කල්පනාවක් විතරයි. මනසේ ඇතිවෙච්ච කල්පනාවක් විතරයි. ආන් ඒක ගොඩ නැගිච්ච සංකල්පයක්. ඔන්න ඔය මමත්වය කියන එක මගේ පැත්තෙන් වැඩිපුර ගොඩ නැගිලා නම් වැඩිපුර දුක් විඳිනවා. මට අයිපොඩ්ඩක්වත් අයිතියක් නැති දේවල් වගේ හරහා මෙතන මම කියලා එකක් මං හදාගෙන ආන් ඒකින් දා ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඇයි වැඩිපුරම සංහාව තියෙන්නේ මම කියන කෙනා කෙරෙහි තමයි අපේ හිතේ. හ්ම්. එතකොට මේක මේ පංච උපාදානස්කන්ධය වරදවාගෙන වැරදිලා. වැරදිච්ච හින්දා ඇතිවෙච්ච මමක් තමයි ඔය ඉන්නේ. දැන් මම කියන කෙනාට සාධාරණයක් ඉස්ස වුණාම සතුටක් දැනෙනවද නැද්ද? ඒකට ඒක මොකක්ද දන්නේ නේද? මේ බලන්න අපේ වැරදීන් හින්දා වෙන වැඩ. හතරම් මාලයක් තෑගි හම්බ වෙනවා. බලනකොට මේක හොඳට තිරියම් කරපු ඉමිටේෂන් මාලයක්. හරි. ඒක ඒක මම එහෙම එකක් කියලා දන්නේ දැන් ඉමිටේෂන් මාලයක් කියලා දන්නේ නැතුව මට ගොඩාක් වටින බර තියෙන රත්තරන් මාලයක් හම්බුණා කියලා මම හිතාගෙන ඉන්න තාක් කල් මට රත්තරම් මාලයක් හැදුනහම හම්බුනහම ඇතිවෙන සන්තෝෂය ඇති වෙනවද නැද්ද? ඒක ඇත්තටම සන්තෝෂයක් නෙවෙයි. ඒක සන්තෝෂයක්. ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම සන්තෝෂයෙන් ඉන්නවානේ. අයිති අයි මම දන්නේ නැහැ ඒක රත්තරන් මාලයක් නෙවෙයි කියලා. ඒකින්ද මම පැහැදිලි සන්තෝෂකින් ඉන්නවා. පැහැදිලි සතුටකින් ඉන්නවා. මගේ හිතේ ඒ සතුට කෙනෙක් හැදෙනවා, උපදිනවා. හරි? ඇයි මං හිතාගෙන මේක මහා බර රත්තරන් මාලයක් මට බෑගේ හම්බුණා කියලා. හැබැයි මේ සන්තෝෂය ස්ථිරද? ඇයි? ඔය සන්තෝෂයේ හින්දා මම කවදා හරි දුකටපත් වෙනවමද නැද්ද? ඇයි ඒක නිවැරදි සන්තෝෂයක් නෙවෙයි. ඒක වැරදීම කියන එක හේතු වෙලා නොදැනීම කියන එක හේතු වෙලා සකස් වෙච්ච සන්තෝෂය. නේද? කවදා හරි දැනගන්නකොට වැඩේ අමාරුයි. එහෙනම් මේ ලෝකේ වැරදීමක් හේතු වෙලා ලෝක රසය විඳින මිනිස්සු ඉන්නවද නැද්ද? ලෝකේ සතුට විඳින කට්ටියක් ඉන්නවා. ඒ තමයි වැරදීමක් හේතුවෙන් සතුට විඳින අය. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා බුදුරජාන් වහන්සේලා රහතන් වහන්සේලා ලෝක අවබෝධය ඇති කරගත්තත් වූ පංච පංච උපාදානස්කන්ධය සම්පූර්ණ වශයෙන්ම කෙටියෙන්ම කියනවා නම් පංච උපාදානස්කන්ධයම දුකයි කියලා දේශනා කරලා තියෙද්දී අපිට මාත්‍රයකට හරි පංච උපාදානස්කන්ධ සැපය ඇති වෙනවද නැද්ද? රූප විශේෂයි සැපය ඇති වෙනවද නැද්ද? සතුට ඇති වෙනවද නැද්ද? ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් විශේෂයි සතුට ඇති වෙනවද නැද්ද? එහෙනම් ඒක මොන සැපයක්ද? රත්තරම් මාලය කියලා වැරදිලා ඉමිටේෂන් මාලයෙන් විඳින සැපේ වාගේ ඒක සතුටක් තමයි. ඒකයි කියන්නේ ආස්වාදයක් ඇත. පංච උපාදානස්කන්ධයේ ආස්වාදයක් ඇත. ඒ වගේම ආදීනමයක් ඇත මොකක්ද ආදීනම මේක හැමදේම වෙනස් වෙන එකක් මේකේ ඇත්ත දන්නේ නැතුවයි මේකෙන් ආස්වාදය උපදින්නේ ඒ ආස්වාදය ආස්වාදයක් පැහැදිලිවම ආස්වාදයක් නමුත් ඒක දුක් උපදින ආකාරයේ ආස්වාදයක් මොකද වැරදි ගැනීම හින්දායි ඒක වෙන්නේ එහෙනම් පංච උපාදානස්කන්ධය වරදවා ගැනීමයි මේකේ තියෙන ප්‍රශ්නය නාම රූප වරදගෙන හරි දැන් ආයෙ ඉතා කෙටියෙන් විමසමු තව එකක්. දැන් අපි ඔක්කොම දැන් මේ අපි තේරුණා මම කියලා එකක් නෑ වගේ කියලා. නේද? නෑ වගේ නෙවෙයි. ඒක දැන් කොයි කැලලද හොයන්න කියන්නකෝ දැන් මම කියලා ගන්න කොයි කැලලද? එකක්වත් නෑ. එහෙනම් මෙතන මගේ මානසික වැරද්දක් මෙතන තියෙනවා. නේද? මගේ හිතට වැරදීමක් වෙලා තියෙනවා මම කියලා සංකල්පයක් ඇත්තේ නැති බව දැන් හොඳට තේරුණා කට්ටියටම. හැබැයි මගේ කියලා ගොඩාක් තියෙනව නේද? නේද? මගේ කියලා ගොඩාක් කියනවා. ආන්ගේ මගේ ගොඩ ගැනත් අපිට ලොකු තණ්හාවක් තියෙනවද නැද්ද? තියෙනවා. එහෙනම් අන්න ඒ ටිකත් ඉක්මනට ඉක්මනට ඉක්මනට පිරික්සලා බලමු. හ්ම්. කොච්චරකින් මගේ කියලා දෙයක් තියෙනවද කියලා. මේකට මේ උදාහරණය ඕනමයි කියලා දෙන්න ලේසි වෙන්න. කුලී නිවසක ඉන්න කෙනෙකුට ඒ කුලී නිවස මගේ කියලා අදහසක් කුලී නිවස ගැන එනවද කුලී නිවස ඉන්න කෙනෙකුට? මගේ නිවස කියලා. නෑ. ඇයි ඒ එන්නේ නැත්තේ? ඕන් දැනුත් කියන්නේ ඒක මගේ නෙවෙයි හින්දා කියලා. නේද? මං අහන්නේ ඇයි මගේ නොවෙන්නේ කියලා. මගේ නොවෙන්නේ මොකක්වත් හින්දා නෙවෙයි ඒක මට ඕන හැටියට ඔව් තියාගන්න බෑ ඒකේ පාට ගන්න බෑ ඒකේ මේක කඩන්න බෑ, හදන්න බෑ, වෙන කෙනෙකුට දෙන්න බෑ, මොකක්වත් බැරි හින්දා ඔන්න ඒක ගැන අපිට මගේ කියන හැඟීමක් එන්නේ නැහැ. හැබැයි ඒ වුණාට දොරවල් අරින්න පුළුවන්, ජනෙල් අරින්න පුළුවන්, ඒවා වහන්න පුළුවන්, කැමතිනක බඩු තියන්න පුළුවන්, උත්සවයක් ගන්න පුළුවන්, කරන්න පුළුවන් කොටසකුත් තියෙනවා. කරන්න පුළුවන් කොටසක් තිබුණාට නේද? කරන්න පුළුවන් කොටසක් තිබුණාට පරම අයිතිය නෑ මට. අඩුම ගානේ කඩන්නත් බෑ, හදන්නත් බෑ, පාට ගන්නත් බෑ, තියෙන විදිහට ඉන්න වෙනවා. නේද? යන්න කිව්වොත් යන්න වෙනවා. ඒකින්ද අපිට වැරදිලාවක්වත් කුලී නිවස ගැන මගේ කියලා අදහසක් එන්නේ නැහැ. එහෙම නේද? හම්බෙලා තියෙන මූණ ගැන මොකද කියන්නේ? හොඳද? හොඳ මදිද? හම්බෙලා තියෙන මූණ හොඳයිද? හොඳ මදිද? මේක නම් හොඳ මදි මේක පාර යලා යන්නේ අමාරුවෙන් මම. නේද? මේක දැන් දැන් ඇදයි. ඉතින් හොඳ නැති මූණ තියාගෙන ඉන්නේ ඇයි? හොඳ නැති මූණ තියාගෙන ඉන්නේ ඇයි? කරන්න දෙයක් නැහැ. හරියට මොන වගේද? කුලී නිවසේ ඉන්න කෙනෙකුට කියනවා මේකේ පාට හොඳ නැහැ නේ කියලා. කරන්න දෙයක් නැහැ. මගේ නම් මං වෙන පාටක් ගා ගන්නවා. මේ කෙනෙකුට කියනවා කළු වැඩි ඉන්නේ කියලා. මේ කෙනෙකුට කියනවා සුදු වැඩි ඉන්නේ කියලා. කුලීනියොත් ඉන්න කෙනෙකුට කියනවා කුස්තිය ලොකු මදිනේ කියලා. කරන්න දෙයක් නැහැ කියලා කියනවා. මේ කෙනෙකුට කියනවා මහත් වැඩි ඉන්නේ. කෙට්ටු වැඩි ඉන්නේ කියලා. එතකොට මොනවා කියද? කරන්න දෙයක් නැහැ. මගේ නෙවෙයි නම් අපිට කියවෙන්නේ මොකද්ද? මොනවා කරන්නද කරන්න දෙයක් නැහැ. තියෙන විදිහකට තමයි කුලී නිවසලුත් යන්න කියනකොට යන්න වෙනවා හැබැයි අඩුම ගානේ මාස 3ක්වත් කල් දෙනවා මේක කොහොමද හදිසියෙම යන්න කියනවා නේද ඉතින් තව ගොඩක් කරුණු ගැන අපිට සාකච්ඡා කරන්න පුළුවන් නමුත් ඔය ඔය පමණකින්ම අපිට තේරෙනවා මේ ශරීරය මගේ කියලා ගන්න පුළුවන් එකක් නෙවෙයි මේ ශරීරය මගේ කියලා ගන්න පුළුවන් එකක් නෙවෙයි කියලා අඩුම ගානේ මේ ශරීරයට ආශ්‍රිතව සිද්ධ වෙන වැඩපිළිවෙළවල් පොඩ්ඩක් අරන් බලන්න හුස්ම ගන්න එකවත් මගේ වැඩක්ද බලන්න නේද ජීවය ශරීරය කියලා හිතෙන හුඟක් වෙලාවට හුස්මනේ හුස්ම ගන්න එක මගේ වැඩක්ද මන්ද කරන්නේ ආ මේක ගැන කල්පනා කරලා නැහැ වගේ මට තේරෙනවා පොඩ්ඩක් ඉන්න දැන් මම බලන්න. හුස්ම ගන්න එක මගේ වැඩක් නම් වෙලාවට මැරිලා ගොඩක් කල් ඇයි? කියන වැඩ හැටියට අනිවාර්යෙන් අමතක වෙනවා. එහෙනම් හුස්ම ගන්න එකවත් මගේ වැඩක් නෙවෙයි. ඒකේ දිග කෙටිවත්වත් මට තීරණය කරන්න බෑ. නේද? දිව්වත් හයියෙන් හුස්ම වේගය වැඩි වෙනවා. ඒ තරම් නෙවෙයි කලබල වුණොත් ඒත් වැඩි වෙනවා. තරහ ගියොත් ඒත් රැඳවන්න ඕනේ හුස්ම වේග වැඩි කරගන්න. තරහ ගියොත් දැකලා තියෙනව නේද? ඒක මන්ද කරනවා. දැන් මට තරහ ගියාම මම මේකේ වේගය පොඩ්ඩක් වැඩි කරගන්න ඕනේ. නෑ නෑ මොකුත් නෑ මං ඒවා දන්නෙත් නෑ මොකක්වත් නෑ. මේකේ සිද්ධ වෙන කිසිදු ක්‍රියාවලියක් මම කරන දෙයක් නෙවෙයි. ඒක මගේ වැඩකුත් නෙවෙයි. ඒක වෙන මොකක්ද ක්‍රියාවලියක්. සිද්ධියක්. සකස් වීමක්. නේද? ඒකේ සැකසීමක් තියෙනවා. ඒකට එක්තරා නීතියක් තියෙනවා. ලෝකයේ සිද්ධ වෙන එක්තරා නීතියකට තියෙන ශරීරයක් නේද? නේද? ඒ ඒ නීති අනුව මේ ශරීරය සකස් වෙනවා මිසක් ඒක මට අයිති වැඩක් නෙවෙයි මට මොකුත් කරන්න බෑ. මට මොකුත් මේකට කරන්න බෑ. තේරෙනවද? හොඳටම ඔව්. තව ඉස්සරහට තව තේරෙයි. නේද? හොඳට තේරෙනවා. මේක ගැන තව විමසගෙන යන්න ඕන. තේරෙන්න නම් විමසන්න ඕනේ. නිකන් ඉඳලා බෑ. උදේ නැගිටිනවා, කනවා, බොනවා, නානවා, අඳිනවා, හම්බ කරනවා, හොදනවා, බුදිනවා. නැගිටිනවා නේද? හොදනවා, කනවා, බොනවා, නානවා, හම්බ කරනවා, හොදනවා, නේ? කනවා, නිදිනවා. ඔහොම ඉන්නවා. ඔහොමම ඉමු. නේද? මේකම කර කර ඉන්නවද? ඒක සිස්සන් සත්‍යයක් කරනවා. එහෙනම් මේ එකම රටාවට සිද්ධ වෙන සිද්ධිමාලාවත් එක්ක ඉන්නවද මාව අවබෝධ කරගන්නවද කියන එක මොන නිකන් හිතියට කමන්නේ අර කාලා බීලා නාලා ඇඳලා නේද හැම වෙලේම එක කම්බුල ගත තියාගෙන ඉන්නවා මදිවට වෙලාව දෙක දෙකේ මත තියාගන්න. ඊට හුස්ම අල්ලලා අදිනවා ඇති තරම් හ්ම් කියලා. නේද? ඒකටවත් නිදහසක් නැහැ. ඉතින් හරි දුකෙන් පීඩණයෙන් වාසය කරන්න වෙලා තියෙන්නේ ශෝක පරිදේව කියන ඒවා උපදින්නේ මේ సంతානයේ සංහාව කියන එකින්දයි. ශෝක පරිදේව දුක් දෝමනස් ආදී මේ సంతානගතව මේ ශරීරයේ උපදින්නේ මොකක්ින්දද? සංහාව කියන එකින්දයි. සංහාව වැටිලා තියෙන්නේ සදින්ම මම කියන කෙනාට. ඊළඟට වැටිලා තියෙන්නේ මගේ කියන දේවල් වලට. එහෙනම් දැන් අපි මේ වැළුවා මම කියලා මේ තණ්හාව වැටලා තියෙන තැන හොයන්න ගියාම එහෙම එකක් එහෙම එකක් නැහැ. එහෙම එකක් නැහැ. දැන් අපි මගේ හොයාගෙන යන ගමන් බලනකොට මේ ශරීරය මගේ නෙවෙයි කියලා අපිට හෙළි වුණා. නේද? මේ ශරීරය මගේ නෙවෙයි කියලා තේරුණා. ඊළඟට වේදනා ටික ගන්න බලන්න. අර කකුලේ තුවාලය හැදිලා කෑ ගහනකොට කවුරු හරි ඇවිල්ලා කියනවානේ මේ ඕක ගණන් ගන්න දෙයක් නැහැ. එතකොට මම කියන්නේ මොකක්ද? මගේ වේදනාව දන්නේ මමනේ. එතකොට ආපු එක්කෙනා කියනවා ආ ඔයාගේ වේදනාව. ඔයාගේද? ඔව් මගේ වේදනාවනේ. ඔයාගේ නම් ඉතින් විඳින්න නැතුව ඉන්නකෝ. ඔයා මොකටද දුක් විඳින්නේ ඔයාගේ නම්? ඔයා මොකටද දුක් විඳින්නේ ඔයාගේ නම් කියලා අහුවොත් මොකද කියන්නේ? මට නවත්ත ගන්න බෑනේ. මොනවා කරන්නද? මේ කකුලෙන් ඇති වෙන වේදනාව මට නවත්ත ගන්න බෑ මොනවා කරන්නද මොනවා කරන්නද එහෙනම් මේ ශරීරය ආශ්‍රය කරගෙන හිත ආශ්‍රය කරගෙන ඇති වෙන වේදනාව නේද මලමිණි ඉස්සරහා කඳුළු වගුරු වගුරු කලන්ති දදා වැටෙයිද ඇතුලෙන් නැගෙන දරාගත නොහි වේදනාව අයින් කරන්න පුළුවන් නම් මෙහෙම ඇදලා යනවා මේක මට ඕනේ නැහැ විසුද මේ මේ වගේ ඒවා තියාගෙන ඉන්න මං කැමති නැහැ මේ ලෝකේ කිසිම කිසි සත්වයක් තිරිසන් සත්වයක්වත් කායික වේදනාවක් ඇති වේවා මානසික කායික දුක් වේදනාවක් ඇති වේවා මානසික දුක් වේදනාවක් ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන ලබා ගන්න ගතියක් එහෙම තියෙනවා හැමෝගෙම තියෙන්නේ ඇති නොවේවා කියලා එකක් ඇති නොවේවා කියලා ඇතුලෙන් තිබුණා කියලා ඇති වෙන්නේ නැද්ද අකමැති වේදනා මේකේ සකස් වෙනවා නම් කිසිම විදිහකින් මං කැමති නැති වැඩ පිළිවෙලක් මගෙන් කිසිම අවසරයක් මගෙන් කිසිම පූර්ව දැනුම්දීමක් නැතුව පටන් ගන්න කාලය මට තීරණය කරන්නත් බෑ ඉවර වෙන කාලය මට තීරණය කරන්නත් බෑ කොයි වෙලාවෙ නවතීද කියලා මම දන්නෙත් නෑ කොයි මොහොතක ආරම්භ වෙයිද කියලා මම දන්නෙත් නෑ අන්න එවැනි සැප වේදනා දුක් වේදනා කියන ඒවා මේකේ මට අයිතියක් නැතුවම සකස් වෙනවා එහෙනම් වේදනා ස්කන්ධය මගේ වැඩක්ද? ඒක මගේද? නෑ. මගේද? නෑ. ඒක මට අයිතියක් නෙවෙයි. ඒක මේ වෙන කාගේ දෙකක්. ඒක මොකද්ද වෙන මොකද්ද වැඩ පිළිවෙලක්. නේද? ඒක අපිට හොන්තට වැටහෙන්න ඕනේ. ඒක වෙන මොකද්ද වැඩ පිළිවෙලක්. ඒක මට අදාළ එකක් නෙවෙයි. හා. දැන් සංඥා මගේ නම් මට ඕන වෙලාවට හටගන්න ඕනේ මට ඕන වෙලාවට නැති වෙන්න ඕනේ මට ඕන විදිහට තියෙන්න ඕනේ මගේ නම් එහෙමයි නේද දැන් මම ලයිස්තුවක් තියාගෙන තියාගෙන යනවා පුළුවන් නම් ඔතන සිද්ධ වෙන සිද්ධියක් සංඥාව කියන්නේ ඔතන සිද්ධ වෙන සිද්ධියක් සංඥාව කියන්නේ ඔන්න බලන්න පුළුවන් නම් සිද්ධ වෙන එක නවත්තන්න හරි අඹ අන්නාසී කෙසෙල් කැලණි විහාරය දියුල් peer මොකද වෙන්නේ ඔතන වැඩපිළි වෙලේ මම මෙහෙ කියන එකම හට ගන්නවද නැද්ද ඉතින් නවත්ත ගන්නකො එහෙම නවත්තන්න පුළුවන්ද නවත්තන්න පුළුවන්ද බෑ එහෙනම් ඒක මට අයිති වැඩක්ද ඒක මට අයිති එකක්ද නෑ. හරි. ඇහැ කන නාසය දිව ශරීරයෙන් අරමුණු ගන්නකොට ඒකේ සංඥා හැදෙනවා. නේද? ඒක මට නවත්තන්නත් බෑ. මේ බලන්න පවත්තන්න පුළුවන්ද කියලා? විභාගයකට යන්න කියලා සංඥා ගොඩාක් හදාගන්න දැන් පාඩම් කරලා කරලා කරලා කරලා හරි දැන් සංඥා ටික අලෝගෙන යන්න යන්න. ගිහිල්ලා ප්‍රශ්න පත්‍රය අතර ගත්ත ගමන් මොකද? නේද? මතකයට එන්නේ නෑ. ආයෙ ඉවරුනාට පස්සේ මෙන්න එනවා. එහෙනම් මට ඕන වෙලාවට ගෙන්නන්නත් බෑ. මට ඕන වෙලාවට එනකොට නවත්තන්නත් බෑ. මට ඕන විදිහට ගෙන්නන්න පරම අයිතිය මට නෑ. මට ඕන විදිහට නවත්තන්න අයිතිය නෑ. බලන්න මල ගෙදරක් එහෙම වෙලා පරණ මතකයන් මතක් වෙයි මතක් වෙයි මතක් වෙන කවුරු හරි කියනවා මට ඇවිල්ලා අයියෝ දැන් ඕවා අමතක කරලා දාන්නකෝ. කිව්ව ගමන් මොකද හිතෙන්නේ? දෙකක් දෙන්න හිතනවල්ලකෝ නේද? ඇයි? අමතක කරන්න පුළුවන් නම් ඉතින් මම මතක තියාගෙන ඉන්න බෑ. මේක අමතක වෙන්නේ නෑ. ඕන වෙලාවට අමතක වෙන්නේ නෑ. එහෙම අමතක කරන්න බෑ. අමතක වෙන්න ඕන. ඒක කොයි වෙලාවෙ වෙනවද කියලා මම දන්නෙත් නෑ. මතකේ කොයි වෙලාවෙ එනවද කියලා මම දන්නෙත් නෑ. එහෙනම් සංඥාව කියන්නේ මට අයිති නැති මේ බඹයක් විතර වෙච්ච ශරීරය ආශ්‍රය කරගෙන සිද්ධ වෙන වැඩක් විතරයි වැඩ පිළිවෙලක් සිද්ධියක් විතරයි පිළිගන්නවද එහෙනම් සංඥාව මගේ කියලා ගන්න පුළුවන් බෑ සංඥාව මගේ කියලා ගන්න පුළුවන් කමක් නැත්තේ හරි ඒ වගේම දැන් ඊළඟට පරීක්ෂණයක් කරන්න යන්නේ හරි සංස්කාරය පිළිබඳව හොඳ පරීක්ෂණයක් තියෙනවා කරන්නේ හරි එතකොට අපිට හිතේ සංස්කාරය ගැන තේරුම් ගන්න පුළුවන් කාය සංස්කාරය ගැන පරීක්ෂණයක් කරගන්න. මම පුංචි මාන්තරයක් කියනවා. හරි. මාන්තරය කියනකොට ඔය කයේ වෙනසක් සිද්ධ වෙයි. තමන්ගේ ශරීරයේ වෙනසක් සිද්ධ වෙනවා මම දැන් පොඩි මාන්තරයක් කියනවා. පුළුවන් නම් නවත්ත ගන්න. හරි. එහෙනම් දැන් කියන්න යන්නේ ශාරීරික වෙනසක් සිද්ධ වෙයි. ශරීරයේ වෙනසක් වෙනවා. ඒ කියන්නේ සංස්කාරයක් සිද්ධ වෙනවා, සැකසීමක් වෙනවා. මං කියනවා පුළුවන් නම් නවත්තන්න. හරි. පටන් ගන්නද මතුරන්න? බයද? නෑ නෑ බය නෑ. මොන දැන් මම කියන්න යන්නේ පුළුවන් නම් පුළුවන් නම් නවත්ත ගන්න. හොඳට පැහිච්ච අමු අඹගෙඩියක් ගන්නවා. හොඳට පැහිච්ච අමු අඹගෙඩියක් ගන්නවා. අරගෙන මේකේ හොඳට පොතු ටික රහිනවා. පැහැලා චූටි චූටි කෑලි වලට කපනවා. කපල පොල් කට්ටකට දානවා. දාලා ලුණු දානවා. මිරිස් දානවා. හොඳට කොටනවා. මොකද උනේ? නවත්ත ගන්න පුළුවන් වුණාද? ඇයි දැන් මෙහෙට මෙහෙට එනවා සම්භාෂාලෝ? නෑ එන්නේ නෑ නේද? අන්න ඒ වගේ අපිට පාර යන්නවත් නෑ. හරි? එළියට බහලා යන්න බෑ. ඇහැට යමක් පේනකොට ඔය කයේ ඇතිවෙච්ච සකස් වීමක් තමයි ඔය කටට කේතේ උනපු එක. ඒ වගේ දසදහස් ගුණයක් වේගකින් මේ සිතේ සකස් වීම සිද්ධ වෙනවා. අයියෝ හරි කරදරයි තරහ එනවා. ඊර්ෂ්‍යාව එනවා. ක්‍රෝධය එනවා. රාගය එනවා. වෛරය එනවා. ඒ සකස් වුණාට පස්සේ මේ ශරීරයේ ක්‍රියාත්මක වෙන්නේ සකස් වෙච්ච එකේ හැටියට. මේ සමහරු ගහන්න පයින්නවා. සමහරු හබා හඹාගෙන යනවා. ඒ සමහරු දුවනවා. සමහරු ඉඳ ගන්නවා. එහෙනම් සමහරු හොරෙන් බලනවා. සමහරු හිසිසි බලනවා. නේද? හයියෙන් ඇවිදිනවා, හිමින් ඇවිදිනවා. මේ ඔක්කොම ඉබේද? නෑ මේ ඔක්කොම මොකද්ද? ඇතුලෙන් ඇතිවෙන සකස් වීම. හරි? ආන්ගේ සකස් වීම මගේ වැඩක්ද? මට ඕන වෙලාවට මට ඕන විදිහටද වෙන්නේ නෑ එහෙනම් මේ සංස්කාරය මං කරන වැඩ නෙවෙයි මට අයිති දෙයක්ුත් නෙවෙයි ඒක මොකද්ද පිටින් තියෙන වැඩ පිළිවෙලක් ඒක මොකද්ද වෙන මට අයිති නැති නමුත් මේ බඹයක් විතර වෙච්ච ශරීරයේ සිද්ධ වෙන වැඩ පිළිවෙලක් මිසක්කා ඒක මගේ වැඩ නෙවෙයි හරි දැන් අන්තිමට තුනේ අහිංසක විඥානය විතරයි මේ සැරේ. ඇයි ඒකට මම අහිංසක විඥානය කිව්වේ? එයා මොකවත් දන්නේ නැති හින්දා. ඔන්න ගමනක් යනවා. බස් එකක. එන්ජිම හරි සද්දයි. ඒ අතර වාරේ හරියට නලාවක් සද්ද කරනවා. ඒ අතර වාරේ ගෝලයක් කෑ ගහනවා. ඒ අතර වාරේ අර ගුවන් විදුලියකුත් හයියෙන් දානවා. ඒ අතර ළමයෙකුත් අඬනවා. ඒ අතර වාරේ දෙන්නේ කණ්ඩු වෙනවා. ඒ අතර වරතා වෙලෙන්ඩෙකුත් ඇවිල්ලා එක එකක් කියනවා. දැන් මේ මහා ගාලගෝටියක් නැත්නම් මං ඉන්නේ. නේද? ඒ එක શબ્දයකට වක්වත් මං කැමතිද? නෑ. ගෙදර ඇවිල්ලා කියනවා එපා වුණා කියලා. නේද? එපා වුණා කියලා කියනවා. ගෙදර කවුරුහරි මොකද එපා වුනේ? මෙච්චර શબ્ද ගොඩක් තිබ්බා. ඉතින් අහන්නකෝ ඉන්නේ. ඇයි විඥානය කාගේද? විඥානය මගේ කියලා අපි ඉස්සෙල්ලා කිව්වේ. ආ ඔයාගේද සෝත විඥානය. එහෙනම් අහන්නේ නැතුව ඉඳයි තිබ්බේ. ඔය අකමැතිව ඇහුවේ ඇයි? භාවනා කරන්න ගියාම හැම තැනම සද්ද ඇහෙන්න පටන් ගන්නවා. මට පුළුවන් නම් කන ඕෆ් කරගන්න. හරි ඕෆ් දැන්. නේද? නැත්තම් මේකේ නේද ඇහෙන සද්ද අඩු වැඩි කරගන්න නිකන් අර වොලියුම් එක අඩු වැඩි කරන්න පුළුවන් නම් ආ හොඳයි. එහෙම පුළුවන්ද? ඇහෙන ඇහෙන එක අහහ ඉඳනවද නැද්ද? මෙන්න මේ ශබ්ද රූපයේ ආයතනයේ නේද බාහිර ආයතනයේත් අභ්‍යන්තර ආයතනයත් හේතුවෙන් එහි ගැටීමෙන් මොකද වෙන්නේ? සෝත විඥානය උපදිනවා මිසක්කා ඒක මගේ වැඩක් නම් නෙවෙයි ඒක මට ඕන හැටියට පවත්වන්නත් බෑ මට ඕන හැටියට නවත්තන්නත් බෑ. මට ඕන හැටියට පවත්වන්නත් බෑ. මට ඕන හැටියට නවත්තන්නත් බෑ. එහෙනම් විඥාණය මගේ වැඩක්ද? මට අයිති දෙයක්ද? නෑ. ඒක මගෙන් පිට සිද්ධ වෙන සිතියක්. දැන් මම අහන මෙයාත් අංගේ මොනවද මගේ මොනවද මගේ The talk was interrupted here, due to the length of the talk. The second part is hosted as the next track, for your convenience of listening.